අන්න ඒ වගේ ඔබට අපි පැහැදිලි කරලා පෙන්නවා ඔබ කැමැත්තෙන් ඇහුවා ධර්මය. ඒ වගේම ඒ කාරණාව ඒක හරියට මම උපමා කරේ අර කුළු හරකා. ඒ කියන්නේ මේ සමාජයේ තියෙන විවිධ මත මතාන්තර අතර සංසාරය ආපු මේ ගමන අතර අපේ තිබිච්ච දරනඩු ගතිය අර අහන ධර්මයත් එක්ක ඉක්මුණා. හැබැයි අපි හරක් ගතිය අයින් කරගත්තේ නැත්තම් අපට මොකද වෙන්නේ? දැන් ඒ කියන්නේ හිතේ ගතියක් තියෙනවනේ මොනවා හරි ආස්වාදයක්ම භුක්ති විඳින්මින් ඉන්නක ඉන්නකම විමුක්ත හොයන ගතිය නැතිකම මොනවා හරි ආස්වාදයක් අපි පොටු කරගෙන ඉන්නවා. ඔය ඉන්න ගතිය අපි තුලින් අයින් වුණේ නැත්තම් අපට කවදාකවත් ධර්මයේ ප්‍රතිපදාත්මකව යොමු වෙන්න බෑ. ධර්මයට ප්‍රතිපදාත්මකව යොමු වෙන්න අන්නේ ආස්වාදජනකව අපි මොනවා කියලා ලැග් ගන්න ගතිය ඉක්ම වෙන්නට ඕනේ. අන්න එක හික්මෙනවා කියන්නේ. හික්මෙනවා කියලා කියන්නේ අපි දැන දැන දියුණුවක් වෙන්නට ඕනේ. දැන් මම මේ ළඟදි දේශනාවකත් පැහැදිලි කරා. දැන් තියෙන කෝණේ අයින් වෙන්නට ඕනේ. දැන් තියෙන දකින්න විදිය අයින් වෙන්නට ඕනේ. අන්නේ හිත මෘදු කර්මන්නේ විනීවරණ වෙන්න ඒ හික්මීම අපි තුලින් වැඩෙන්න ඕනේ. අපි තාමත් කරන්නේ අර කුඹුර හාමින්ම ඉන්න එක නම්. පින්වතුනි අපට එතනින් එහාට දියුණු වෙන්න බෑ. ඒක නිසා මම ඔබට පැහැදිලි කරන්න අද අද දවසේදී ඔබට හොඳට හිතට යන්න ඕන නිසා ඉතාම අනුකම්පාවෙන් ඔබගෙන් මම කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මට තේරෙනවා මේ වගේ දහමට කැමැත්තක් මේ පිරිසක ඇති වුණානේ. හැබැයි එතනින් එහාට දියුණුවක් වෙන්නේ නැහනේ. ඇයි මේ එතනින් එහාට දියුණුවක් වෙන්නේ නැත්තේ? අන්න ඒක තමයි අපේ හිතේ තියෙන ගතිය අපි තුල අයින් වෙලා නැහැ. ඒ කියන්නේ කෙලෙසේ ප්‍රහාණය වෙලා නැහැ. අර කුළු හරකගේ කුළු කුලප්පු ගති අයින් වුණාට හරක් ගති අයින් වෙලා නැහැ. අපි අර වැරදි වූ මතවාද සමාජයේ තියෙන සහ ධර්මයේ නාමයෙන් හරි ඒ තියෙන ඒවා අයින් කරාට අපි තුල අපි හිතත් එක්ක ආස්වාදජනක දේවල් එක läග ගන්නවා කියන කාරණාව අපි තුලින් අයින් වෙලා නැහැ. අපි දහමටම කැප වෙච්ච බවක්, දහමටම යොමු වෙච්ච බවක් සිදු වෙලා නැහැ. ඉතින් අන්නේ දේ සිදු කර ගැනීමට උපකාරයක් පිණිස ඒ දේවල් අපි ගොරෝසු මට්ටමින් අපි හික්මෙන්නට ඕන. සියුම් මට්ටමින් නෙමෙයි. ඒ කියන්නේ සියුම් කාරණා අපිට අපි මැදිහත් වෙලා බලෙන් කරන්න බෑනේ. එකට මාර්ගයෙන් සිදු වෙන්නේ. අපි ගොරෝසු මට්ටමින් අපේ දේ හික්මෙන්නට ඕන. අපි ගොරෝසු මට්ටමින් ඒ කාරණාව අපි හික්මෙන්නේ නැතිනම් අපි තාමත් ඉන්නේ අර වල්මත් වෙච්ච හිතත් එක්ක ආස්වාද ජනක දේ තුල ජීවත් වෙන එක විතරයි. ඒ කියන්නේ ඉගෙනගත්ත දේ පිළිසිදුව ඉගෙන ගත්තා. ඒකම අපි ඒකත් එක්ක ඉන්නවා. ඒ වුණාට අපේ ඇතුලේ හික්මීම වෙන්නේ නැහැ. අපේ ඇතුළ වැඩීම වෙන්නේ නෑ. අපේ ඇතුළ සම්පූර්ණයෙන් වෙනස් වීමක් බවට පත් වෙන්නේ නෑ. ඔන්න ඔය ඇතුළ වර්ධනය වෙන්න, වෙනස් වීමක් බවට පත් වෙන්න උපකාරයක් පිණිස මම ඔබට කරුණු කිහිපයක් පැහැදිලි කරලා දෙන්නම්.